කරුණික පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ අනුශාසනාවක් දැන් මේ සම්පූර්ණ වන්නේ කාමේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං අරමුණක් කාරණයක් සුදුසු අවස්ථාවක් ඇති කලෙහි ධර්ම ශ්‍රවණය කිරීම මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන පිණිස පවත්නා මහා මංගල ධර්මයක් බව සරුවක්ඥන් වහන්සේ දේශනා කළා. එනිසා දැන් අපි සෑම දෙනාම මංගල ධර්මයකටයි මේ සම්බන්ධ වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරා තිබෙනවා ධර්ම ශ්‍රවණය කියන්නේ විමුක්තායතන ශීර්ෂයක්. ධර්ම දේශනාව කියන්නේ විමුක්තායතන ශීර්ෂයක්. ධර්ම සජ්ජායනාවක් විමුක්තායතන සීර්ෂයක් ධර්ම සම්මර්ෂණයක් විමුක්තායතන සීර්ෂයක් එවාගෙම භාවනාව විමුක්තායතන සීර්ෂයක් විමුක්තායතන කියන්නේ නිවන් දොරටුව කියන තේරුමයි නිවනට පිවිසීමේ දොරටු පහක් මෙතන සඳහන් වුණා බණ ඇසීම බණ දැසීම ධර්ම සජ්ජායනය ධර්ම සම්මර්ෂණය භාවනාව පින්නතුන් දන්නවා ධම්මචක්කා පවත්තන සූත්‍රාන්ත දේශනාවසානයේදී අසංකේයයක් දෙවියන් බ්‍රහ්මයන් සමඟ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයටපත් වුණා. අස 18 කෝටියක් බ්‍රහ්මයන් අරිහත්ත්වයටපත් වුණා. බණ ඇසීමෙන් මහා මංගල සූත්‍ර දේශනාවසානයේදී කෝටි ලක්ෂයක් දෙවිබඹුන් රහත් වුණා අසංඛේයයක් පිරිස සෝවාන් වුණා අසංඛේයයක් පිරිස සකෘදාගාමී වුණා අසංඛේයයක් පිරිස අනාගාමී වුණා පරාභව සූත්‍ර දේශනා අවසානයේදී චූල රාහුලෝවාද සූත්‍ර දේශනාවේදී බුද්ධ වංශ දේශනාවේදී මහා සමය දේශනාවේදී සම්මා පරිබ්බාජනීය සූත්‍ර දේශනාවේදී එවාගේම කලහ විවාද සූත්‍ර දේශනාවේදී චූල ව්‍යුහ සූත්‍ර දේශනාවේදීත් මහා ව්‍යුහ සූත්‍ර දේශනාවේදීත් තුවටක සූත්‍ර දේශනාවේදීත් පුරාභේද සූත්‍ර දේශනාවේදීත් එසේම කෝටි ලක්ෂයේ කෝටි ලක්ෂයේ බැගින් රහත් ඵලයටත් අසංකේය අසංකේය බැගින් යට මාර්ග ඵලයන්ටත්පත් වුණා. තවත් බණ ඇසීමෙන් එක්කෙන දෙන්න 10 දෙන 100 දෙන දහස් දෙන දසදහස් ගණන් 20000 ගණන් 40000 ගණන් 84000 ගණන් බණ ඇසීමෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ විදිහට මාර්ගඵල නිවන් ලැබෙන්න බණ ඇසීම සමත් උනේ නිවන්ත පිවිසීමේ දොරටුවක් වන බැවිනුයි. නිවන් දොරටුවක් වන්නේ ධර්ම ශ්‍රවණය, භාවනාවක් වැඩෙනසේ ධර්ම ශ්‍රවණය කිරීමෙනුයි. බණහන වේලාවේ සමාත අපට මඟඵල නිවන් නොලැබෙන්න පුළුවන්. නමුත් අපි භාවනාවක් වැඩෙනසේ බණ පිළිගැනීමෙන් කවදා හරි අපට බුදු බණ පදයක් දේශවණය වටන කොටම සැකිය ගුණෙන් දහස් ගුණෙන් අවබෝධ කරගෙන බණාසමින් උද්ගතිතාත්ම විපංචිතාත්ම කෙනෙක් හැටියට එකම ඉරියව්වේ සතර මඟ ඵල පිළිවෙලින් අමාමහ නිවන සාදා ගන්නට පාරමිතාවක් වාඩ කරගෙනවා. දේශකයන් වහන්සේද දේශනා කිරීමේදී කරුණ පහක් විතේ දරාගෙන භාවනාවක් වන්නේසේ ධර්ම දේශනාව කළ යුතු වෙනවා. දේශකයන් වහන්සේ විසින් කරුණු පහක් සිටේ මතක තබා ගන්නට ඕන දේශනා කරන්න ලැබෙන. ආනුකුප්පි කතං කතේස්සාමි, පරියාය දස්සාමි කතං කතේස්සාමි, අනුද්දේතං පටිච්ච කතං කතේස්සාමි, නානිසන්තරෝ කතං කතේස්සාමි, අත්තානංච පරංච අනුපාටි කතං කතේස්සාමි කියන මේ උපදේශ පහයිදී දරා ගන්නට ඕන. මාත්‍රුකාකන දේශනාව කඩින් කඩ නොකිය අනුපිළිවෙලින් මුතුයලක් ගොතන්නාක් මෙන් මල්ගමක් ගොතන්නාක් මෙන් අනුපිළිවෙලින් මේ ධර්මයේ දේශනා කරන්නට ඕන. ඒ වගේම පරියාදස්සාවේ කතං ගතිස්සාමි කියන්නේ දේශනා කරන මාතෘකාවට අදාළ උපමා උදාහරණ සූත්‍ර පාඨ ශ්‍රේණික දේශනා පාඨ සාධක කර්ම ඉදිරිපත් කරමින් ධර්ම දේශනා කරන්නට ඕන. අනුත්තේතම් පටිච්ච කතං ගතිස්සාමි කියන්නේ දේශකයන් වහන්සේ තමන්ට මෙත් කරගෙන ධර්ම ශ්‍රවණය කරන හැම දිනා වෙත පරම මෛත්‍රියෙන් ධර්ම දේශනා කරන්නට ඕන. නාමසන්තරෝ කතං කතේසාමි කියන්නේ මේ ධර්ම දේශනාවෙන් ප්‍රසාදයට පැමිණීමට බොහෝ බුද සත්කාර කෙරෙත්වා කියන ආමස බලාපොරොත්තුවක් නැතිව යටත් කිරීමෙන් සාදුකාර මාත්‍රයක්වත් අපේක්ෂා නොකොට නිස්සරණාඥායෙන් ධර්ම දේශනා කරන්නට ඕන. අත්තානංච පරංච අනුපාත්‍ය කතං කතිස්සාමි කියන්නේ තමන් නොතලී අනුන් නොතලා ධර්ම දේශනා කළ යුතු වෙනවා. ඒ කියන්නේ අත්ුක්ඛාසන පරමම්බණයෙන් තොරව පුද්ගල පරමාසනයක් නොකොට අන් අයට අවමානයක් නොවනසේ ධර්මයේ තීතා ධර්ම දේශනා කළ යුතු වෙනවා. මේ කර්මපා දේශකයන් වහන්සේ සිටේ දරාගෙන අත්ත කුක්කොච්ච පාද කුක්කොච්ච මුඛ විකාර ආදී කිසිවක් නොදක්වා උඩ දින රටකට නොබලා සම්නියත නවේ සමාදේශනා කරන ධම් පදයක් පාසා සතෝ සම්පජානකාරීව මනසිකාරීත්ව ධර්ම දේශනා කිරීමෙන් දේශකයන් වහන්සේට නිවන් දොරටුවක් වෙනවා භාවනාවේ පිටක් සම්පූර්ණ වෙනවා. ඉන්නතුන් දන්නවා මේ මැල්ලගල ආරණ්‍ය සේනාසනයේද වැඩ සිටියා වූ ඓතිහාසික මහා රහතන් වහන්සේ මලියදේ මහා රහතන් වහන්සේ උපන්නේ කල්ලක ගාමි හැගල්ලේ ඉගෙනගත්ත මණ්ඩලාරාම වට්ටාරම උනාසේ ත්‍රිපිටකයේ ආධාරණ කාලයේ සදාවත් මව කෙනෙක් මාත්‍රස්ථානයේ සිට උපස්ථාන කළා. උනාසේ ත්‍රිපිටකය ඉගෙනගෙන එක වස්ථාන අවසානයේ වප්පුර පසළොස්වක් බොහෝ දවසක ධර්ම දේශනා වාරය පැවරුණා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බණහන් කරලා සිටියා. සිල්වත් ගුණවත් පුතුජන ස්වාමීන් වහන්සේ නමක් හැටියට ධර්මාසනා වූඩව කුම්‍යම් රාත්‍රියේ විචිත්‍ර ධර්ම දේශනාවක් පැවැත්වුවා. දේශනාව අවසන් වෙන මාත්‍යෙන් ත්‍රිවිද්‍යාසත් අභිඥා සිව් පිළිසිමියා සහිතව සමන් දේශන ධර්මයේ තුලින්ම සමන් වහන්සේ මහා රහත් භාවයට පත් වී වදාළා. මාත්‍රස්ථානයේ තීත උපස්ථාන කළ උපාසිකා මාතාවදී බණ පිටාලා සෝවාන් ඵලයට පත් වුණා. තවත් විශාල පිරිසක් මඟපර නිවන් අවබෝධ කළා. මේ නලීදේ මහරහතන් වහන්සේ රාත්‍රුනේ සමම දේශන ධර්ම දේශනාවේ එනිසා ධර්ම දේශකයන් වහන්සේටද ධර්ම දේශනාව නිවනට පිරිසීමේ දරකුවක් වෙනවා. එනිසා අපි ප්‍රාර්ථනා කරමු අපේ දිව්‍ය ධර්ම දේශනා කරන සෑම දේශකයන් වහන්සේ නමක් භාවනා මනසිකාරයෙන් විමුක්තාතන සීර්ෂේ පිහිටා ධර්මදේශනා පිරෙත්වා ධර්මස්වරයෙන් සදාවත් භාවනාවක් ගන්නට විමුක්තාතන සීර්ෂයක් වැඩෙනසේ ධර්මයේ ශ්‍රවණය පිරෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් අප දෙපක්ෂයේ විසින් මේ ධර්මදේශනා ධර්මාශ්‍රවණමය උදාර පිනක් ලබා ගැනීමට අරමුණු කර ගන්නට යෙදුනේ තිස් අවසරකට පෙර අපවත් වේවදාල අතිපූජනීය අත්මණ්ඩලේ ශ්‍රී වදනපාලාභිදාන මාහිමිපාලන් වහන්සේට පින් දමන වීමත් නැල්ලකල යෝගාරාමාධිපති අතිපූජනීය හේල්පන්නල ශ්‍රී සුමන ස්වාමීන් වහන්සේට සතවස්සාධික කාලයක් දීර්ඝාසී සම්පත් ලැබේවා කියන මේ සුද්ධ මෛත්‍රී පූර්ණ ආශිර්වාද ප්‍රාර්ථනාවක් නිති කරගෙනයි මේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය කරන්ට දෙන්නේ එනිසා ප්‍රතිපක්ෂයේ විසින් මත්පත් කරගන්නා වූ පුණ්‍ය ලාභය අපවාසයේ වදාළත් මණ්ඩලේ මහනිපාදන් වහන්සේට ඒකාන්තයෙන් පාරමී බවටපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියෙන් ලෝකෝත්තර අමාමහ නිවන් සුවපත් වේවා පූජනීය ගේල්පන්නල ශ්‍රී සුමන ස්වාමීන් වහන්සේට මේ කුසලානුභාවයෙන් නිරෝගී සැප බල ඇති 124කට දීර්ඝායුෂ ලැබේවා තව තවත් අපට කල්යාණ මිත්‍රත්වයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් පාරමී පුරාගෙන මත සතර දෙක්නේ හැමදාට කල්යාණ මිත්‍රව ප්‍රාර්ථනීය බෝධියෙන් සාන්ත නිවන්තෝ ලබන්ත මේ අපේ පුණ්‍ය ප්‍රාප්තිදාන ඒකාන්තයෙන් උපනිශ්‍රේ වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතර මේ ධන පිරිසේ සෑම දිනකටද මෙතෙන් දෙලෙන් දෙලවජාගෙන සමථෝපාසනා භාවනා මඟ ආලෝකමත් කොටගෙන කටෝ බෝධි ඥානවල බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේශනසේ වදාළ අජරාමර සාන්තාමාමා නිවන් සුව පිණිස වේවා කියන ප්‍රතිමින් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමි. මාත්‍රිකා කරන් යදුණු මේ සූත්‍ර පාඨය පරිසම්පදා මග්ග සාරී ඥාන කතා නිර්දේශයේ සර්වඥතා ඥානය විවරණය කරන තැන සම්තන විතරේ මහරහතන් වහන්සේ ප්‍රකාශ කළ සූත්‍ර පාඨයක් දුක්ඛ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං මේ බුද්ධ ඥාන අතරේ කියන ආරිසත් ඥාන කියලා අත්තපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං මේ ඥාන අතරට කියනවා ප්‍රතිසම්භිදා ඥාන කියලා. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුතේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාර්ය ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං සබ්බඤ්ඤත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥාන බුද්ධ ඥානං මේ ඥාන හයට කියනවා සත්‍තසාධාරණ ඥාන කියලා. මේ ඥාන 14 ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ලැබෙන විශේෂ ඥාන 14ක්. බුද්ධත්වයේ සංකේත කරන ඥාන 14ක් බුද්ධත බුද්ධ ඥාන. ඉමේසං අට ඥානානි ශාවක සාධාරණානි මේ ඥාන 14න් සත්‍යඥාන හතරක් ප්‍රතිසම්පදා ඥාන හතරක් කියන අට ශ්‍රාවකයන් වහන්සේලාට දෙන දෙනවා ඒ ඥානානි අසාධාරණානි ශාවකේහි අධ්‍යන්තේන ඥාන සය ශ්‍රාවකයන් වහන්සේලාට නොලැබෙන දරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන අසාධාරණ ඥාන වෙනවා කියන එකයි සූත්‍ර පාඨය දෙකේ මේ දේශනාවේ සඳහන් වෙන ඥාන 14 සියල්ල විස්තර කරන්න කාලය අපට නැති වෙනවා. මේ එකම එක ඥාන ධාතුවක් අපි වෙන් කරගන්න. විශේෂයෙන්ම සත් අසාධාරණ ඥාන තුරෙන් සතර වෙන්න. මා විශ්වාස කරනවා මේ බණ කිරිසේ සන කෙනෙක් සත් අසාධාරණ ඥාන ගැන නොඑක්වර ධර්ම ශ්‍රවණය කළ ඇති. නමුත් මේ ඥාන ධාතුන් පිළිබඳ එක්වරක් නෙමෙයි සිය වාරයක් දහස් වාරයක් බණ ඇසුවත් වැඩි වෙන්නේ නැහැ. අහන්තාන්ත ආභෝධය වැඩි වෙනවා. ඒ දැනීම වැඩි වෙන්න වැඩි වෙන්න ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධා භක්තිය විසද භාවයට පැමිණෙනවා. ඉන්ද්‍රිය බල කොච්චංග මාර්ගාංග දිනු වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපි මේ සත්‍යදාන ඥාන අතුරේ හතරවැන්න පමණක් දැන් මේ පැයක් දෙකක් පමණ කාලයක ධර්ම දේශනාව සඳහා වෙන් කරගනිමු. මහා කරුණා සමාපatti ඥාන. මහා කරුණා සමාපatti ඥානේ කියන කොටත් අපේ සංඥාන වලට ලෝතුරා බුදුරජාණන් වහන්සේ නැවි කෙනෙක්. මක්නිසාද දිනපතා සූකෝට් ලක්ෂ වාරයක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ සමාදි. භාග්‍යවතුන් වහන්සේ දෙතිගුණ පංචවිද බුද්ධ කෘත්‍යය කියලා දිනචර්යාවක්. මේක හැමදාම අඛණ්ඩව පැවැත්වුවා. ඒ පංචවේද බුද්ධ කෘතියෙහි දවසේ අන්තිම පස්චිම යාමයේ කොටස් තුනකට බෙදාගෙන තිබුණා. පස්චිම යාම කෘත්‍ය කොටස් තුනකට බෙදාගෙන තිබුණා. රාත්‍රී දෙකේ සිට 3:20 දක්වා සක්මන් භාවනා. 3:20 සිට 4:40 දක්වා සතපේ විවේක ගැනීම. 4:40 ඉඳ 20 දක්වා මහා කරුණා සමාපත්තියේ 12 කෝටි ලක්ෂ වාරයක් සමවැදී. සෑම දවසේම මේ මහා කරුණා සමාපත්තියේ සමාදින උදේ පාන්දර 12 කෝටි ලක්ෂ වාරයක් ඉන්නනතුරුව ඉන්ද්‍රිය පරෝ පරිණාන ආශ්‍යාන සේනාන කියන ඥාන දෙකෙන් දසදාසක් ලෝක ධාතු බලා වදාරනවා ඒ ඥාන දෙකට කියනවා බුදු යටි කියලා. මගපල නිවන් ලබන්නේ සුදුසු හේතු සම්පත් ඇති අය මේ බුදු යටිට නැවී පෙනෙනවා. මේ බුදුයන්ින් බලා ඒ දවසේ වැඩසටහන සනිටුම් කර ගන්නවා. නැවත සංධ්‍යාවේ ධර්ම දේශනාවෙන් පසුව බෞද්ධයන් ධ්‍යානස්ථානෙන් පිටවේගියාට පසුව තන්පාසේලා භික්ෂු සංඝයා වහන්සේ ධ්‍යානස්ථානෙ වැසෙන තුරු සංධ්‍යාවේ දුලස් කෝණක් වාරයක් මහා කරුණා සමාපත්තියේ සමාදි. ඉන් අනතුරු නැදක් බුදු වැසෙන් දසදහසක් ලෝක ධාතු බලව දාගෙනවා. මේ විදිහට දොළොස් කෝටි ලක්ෂ වාර ගජින් දෙවාරයක් සූවිස කෝටි ලක්ෂ වාරයක් දිනපතා මහා කරුණා සමාපත්තියේ සමයදීන ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් කුල්ලේ ලෝකයාට ශාන්ත වැඩසටහනක් පවත්වා දාලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සන්තානයේ තියෙන කරුණාව මහා කරුණාව නමින් හඳුන්වනවා කරුණාව කියන්නේ කුමක්ද කියන එක පින්නතුන් පළමුවෙන් තෝරගන්නට ඕනේ. පරදුක්ඛේ සති සාධුණං කදේ කම්පනං කරෝති තී කරුණා. මේ අර්ථ කතාවේ දක්වන තේරුමක්. අනුන්ගේ දුකක් දුක නැන සත්පුරුෂයන්ගේ හදවත උණු වෙන ස්වභාවයට කියනවා කරුණාව කියලා. සත්පුරුෂයන්ගේ හදවත උණු වෙනවා. පිළිගොන දරුවෙකු ඉන්න අම්මා කෙනෙකු දරුවා අඳන වෙලාවේ අම්මාට කිරි උනලා කිරි එරෙනවා ඒ මක්නිසාදේ දරුවා දුකින් මුදවා ගැනීමේ පරම කරුණාවෙන් මනුෂ්‍යයන්ට පමණක් නෙමෙයි ත්‍රිසංගත සතුන්ට පවා මේ තමන්ගේ දරුවන් ගැන උතුම් උණුවේමක් තියෙනවා එක දවසක් දඩේ මේ කියන ඇත්තේ වෙන දඩේමක් නැතුව පිළිපෝමින් ඉති එළදෙනකට දෙලකින් යන ගමා ගැසුවා ඒ දෙනගේ සිටේ දරුවා කෙරෙහි තිබුණු කරුණා වේදේ නිසා ඒ දෙදේ කුල කැඩලා ගියා. තුවාලයක්වත් නොවේ ඒ දෙන වවුඩියක් ආරක්ෂා වුණා. මේ විසුද්ධි මාර්ග අටකතාවේ දක්වලා තිබෙන්නේ ඒ කිරි දෙනගේ සිටේ තිබුණු මෛත්‍රිය කරුණාවක් නිසා ඒ ආයුධේ ශරීරගත නොවේ ගියා. මේ තරම් ත්‍රිසංගත සතුන්ට පවා තමන්ගේ සැතන් කෙරෙහි බලවත් උණුවීමක් කරුණාවක් මෛත්‍රියක් වෙනවා ඒ වගේ තමයි සම සත්‍යයන් වෙත නැත්නම් දුකටපත් වූ සත්‍යයන් වෙත අනුන්ගේ හිතේ උණු වෙන ස්වභාවයක් අනුන්ගේ සිතේ ඇතිවෙන අනුකම්පා ස්වභාවයක් නම් මේකට කියනවා කරුණාව කියලා විනාකියා පරදුක්ඛං කීසකීතිවා කරුණා තවත් තේරෙනකින් කරුණාව හඳුන්වනවා අනුන්ගේ දුක නැසන්නේ නෙවෙයි කරුණාව නම් වේ. අනුන්ගේ දුක නැසන ආකාරයෙන් තමයි හිතේ කරුණාව පහළවන්නේ. ඉරියේවා දුක්ඛිතේසු පසාරණ වශයෙන් කරණ වශයෙන් පසාරියේ ජීවිතේ කරුණා. දුක්ඛිත සත්‍යයන් වෙත මෛත්‍රිය වඩන්නායෙන් වඩන බැවින්ද කරුණාව කියලා හඳුන්වනවා. මෙන්න මේ කරුණා කියන වචනේ අකුරු තුනේ වචනේ තේරුම මෙහෙම අත්කතාවල හඳුන්වලා තිබෙනවා. දෙපළ ඡාතිකයන් අතර කරුණාව ආයිතිවන්නේ සෝබන ඡාතික රාශියයි. සෝබන ඡාතික රාශිය දෙකක් තියෙනවා අප්‍රමාණා කියලා. කරුණා මුදිතා. එන්නේ කරුණා ඡාතිකේ සෝබන ඡාතිකය. මේ කරුණා ඡාතිකයේ තේ පාලවන්නේ අර වගේ සත්පුරුෂයන්ගේ సంతාන වෙලයි. ඒ සත්පුරුෂයන්ගේ සංකානවල පහළවන කරුණාවෙන් තමන් දුකින් මිදී අන් අය දුකින් මුදවා ගැනීම ආකාරයෙන් තමයි පවතින්නේ කරුණාව. එයින් ලෝක සත්‍යයට පවත්වන කරුණාව අතුරෙන් කෝටියක් මව්වරුන්ගේ කරුණාවට වඩා කෝටියක් පියවරුන්ගේ කරුණාවට වඩා කෝටියක් ගම්මයන්ගේ කරුණාවට වඩා කෝටියක් දෙවියන්ගේ කරුණාවට වඩා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කරුණාව පිහිටා තියෙනවා. පැතිරීම් වශයෙන් විශාල ගවිනොත්, సంతාන වශයෙන් විශාල ගවිනොත්, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ సంతානයේ පහළවන කරුණාවට කියනවා මහා කරුණාව කියලා. සැබවින්ම මේ මහා කරුණාව නිසායි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝ පහළවන්නේ. දීපංකර පාද මූලයේදී අනිත්‍යවත සංඛාරා කියන ගාථාව වැනි සතරපද ගාථා මාත්‍රයක් ඇසූ කෙනෙහි සිව් පිළිසිමියා ඥාන සහිත මහා රහත් භාවයේ පත්ීමේ වාග්ය සුමේද තාපසයන් වහන්සේට තිබුණා. එදා උන්වහන්සේ කල්පනා කළා ඉන්නේ ඒකේන තින්නේන පිරිසේන තාම දස්සිනා තදේව සංකාරයන්තෝ බුද්ධාමි අමතං පදං එක එක්කෙනෙකු මම මේ දුකෙන් මිදීමේ ඇති තේරුම කුමක්ද දෙවියන්සට ලෝකයාද දුකෙන් මුදවන්නට මම ලෝතුරා බුදු වෙම්වා කියලා උන්වහන්සේ ගීතේ කරුණා පහළව එදා මනුස්සත්තං ලිංග සම්පත්තේ හේතු සත්කාර දස්සනං පබ්බක්ඛා ගුණ සම්පatti අධිකාරෝ ච ඡන්දතා අට්ඨ ධම්ම සමුදාන අබිනිහාරෝ සමිජ්ජති මිසත් බව පුරුෂාර්ථ භාවය සාත්‍යයේ හේතු සම්පත්තිය ශාස්ත්‍රුන් වහන්සේ නමක් දැකීම පැවිදි වී සිටීම ඥාන විඥාන ආභීව සිටීම ජීවිත පූජාවෙන් බුද්ධ පූජාවක් පැවැත්වීම හා බුද්ධත්වයේ ලැබීමේ ඡන්දතාව කියන කරුණු අට සම්පූර්ණ වීමෙන් එදා ලෝකුරා බුද්ධ රාජ්‍ය පිණිස පියවර සැදුවේ අනන්ත පරිමාණ ලෝක සත්‍ය වෙත පතල මහා කරුණාවයි. මේ අෂ්ට ධර්ම සමවදානින් එදා නියත විරණස් ලබාගත් මහා බෝධිසත්වයන් වහන්සේ දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමත්ත පාරමිතා යනාදී පිළිවෙල සමත්‍රිසත් පාරමී ධර්මයන් පුරාවදාලේ මහා කරුණාවයි. එවාගේම පංචමහා පරිත්‍යාග ත්‍රිවිධාර්ථචාර්ය පිරිවේ මහා කරුණාවයි. සෝසාගරේ ජගතිකං කුරිරං අදාති මේ රුක්පමාන මදිකංච සමෝලි සීසං භූමින් පරාජිය මදාසි සමං සදානං ඒකාරකාධික තරන්නයනං අදාසි අහසේ කරුකටවලට වඩා නෙත්තන් දුන්නා මහා කරුණා මහා සාගරේ ජලයට වඩා ලේදන් දුන්නා මහා කරුණා මහා පොළවේ පාංශුවට වඩා ශරීර මාංශයේ දන් දුන්නා මහා කරුණාවෙන් මහාමේරු පර්වතයේ උඩට වඩා උස්සන තරම් ඉසදන් දුන්න මහා කරුණාව. මේ විදියට උන්වහන්සේ ආධ්‍යාත්මික දාන, බාහිර දාන, ප්‍රමාණාතික්‍රාන්ත ලෙස පවත්වා වදාළ මහා කරුණාව. එසතුරු අධ්‍යාවේ සීතා ඇලියට දන් දුන්නේ මහා කරුණාව. සත්‍ය සතික මහා දාන දුන්නේ මහා කරුණාව. රාජ්‍ය පරිත්‍යාග කළේ කරුණාවයි. මෙත් දෙකවන්නේ දරු දෙන්න දන් දුන්නේ මහා කරුණාවෙන්. බුදුවත් වූ ප්‍රේමනාප මාත්‍රි දේවිය දන් දුන්නේ මහා කරුණාවෙන්. සත්වාරයක් මහා පුත්‍රියට දරා ගන්නට බැරුව පොළොව කම්පා වුණේ මහා බෝධිසත්වයන් වහන්සේගේ මහා කරුණා බල ධෛර්ය නිසා පිරුපාරමී ධර්ම ආංගා මේ විදිහට විශාසංක කල්පලක්ෂයක් මුළුල්ලේ අතරක් නැර පිරුපාරමී දෙලෙන් ගෝමුලාරා වැඩිදගෙන සපරිවාර මාර පරාජය කොට සවාසන සකල ක්ලේශයන් සෝදාන දසබල ඥාන චතුරු වෛසාරත්‍යඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇතිව සරුවත්තා ඥාන ප්‍රතිලාභ කොට වදාලේ මහා කරුණාවේ ආනුභාවය උනාචාරුදු අතරිත් පාක් මුල්නේ ලවට පැවැත්වෝ කරුණා සේවයේ අසීමිතයි මේ රජ ගෙදරේ මේ දුක්ඛ කල්පතේ කියන වෙනසක් නැතුව දෙවියන් සහිත මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාට පතලමා කරුණාවෙන් අහසේ දිස්සෙන සඳ මණ්ඩල දෙමිඳුලක් පාදා දෙනී යන්නක් මෙන් මුළු මහත් ජම්මුද්දේ කතලේ සිසාරා ඇවිදිනින් ධාරිපාවේ ඇදෙනින් සුඛී මගී අතර නාථාදීන්ත මෙන් රජ දරුවන්ට දෙවියන්ට ගම්යන්ට හදේ වෙක ලෝකවාසීන්ට ධර්ම සේවයක් සලසා වදාවේ මා කරුණාවෙන් නරකාදීට වැඩම කළා කිනි නිරල මොහොතක් වොන්ට දර්ශනය දෙලා කුසාවෙන් පහළ වෙන්න සලස්වේ මහා කරුණාවෙන් සෝපාත සුනීත වැනි අතරණයන්ට පිට වුණේ මහා කරුණාවෙන් අංගුලි මාලවැනි ධම ධාමරිකයන්ට පිට වුණේ මහා කරුණාවෙන් බකත්‍රක්ම සත්‍ර සත්‍යයන්නි අයත පිට වුණේ මහා කරුණාවෙන් ඕන ගංග සූත දන්තාවේ බ්‍රාහ්මණයන්ට පිට වුණේ මහා කරුණාවෙන් එවැගේම කථාචාරා රාජ්‍යමාලා යන විකතටපත් වූ වංග තීතෝනේ මහා කරුණාන් ඒ කරුණාඥන් වහන්සේ සෑම දවසේම මේ කරුණා මහා බ්‍රහ්ම විහරණයේ සමයදලා කරුණා සමාපත්තියේ සමයදලා ලෝකයේ දෙස පිටියෙන් බලා ලෝකයේ සංසාරාදාලේ මහා කරුණාවේ ඕගනියන් ජනං දිස්වා සත්‍යතාත්තේ යෝජනේ අනේන උපදං ස්වාන බෝධේති සම්මහාමි බුදියෙන් බලා යදු ලක්ෂයක් කෝටියක් ආකාර දෙයක් මගපර නිවන් ලබන්නේ සමතේ ඉන්නවා නම් ඒ සම්පත්තිය කෙනෙක් දැක්කා නම් කලෙන් ඒ ස්ථානයේ වැඩම කරවලා ඕනට ධර්ම දේශනා කියලා අමාමහ නිවන් අවබෝධ කරවනවා අවුරුද්දට මාස 3ක් පමණ ශික්ෂණව ගත වාසය කළ වත්නාන කාලයේවත් සවරුණන් පසුව නව මාසයක් ගමෙන් ගම නගරයෙන් නගරේ ජනපදයෙන් ජනපදයේ රටින් රට වඩිමින් ලෝකයාට කල්සලසූ කරුණා සේවය අසීමිතයි මේ විදිහට අවුරුදු 45 මුළුල්ලේ සැලැස්සූ උදාර මහා කරුණා සේවය දිසා මහා සමාගම් 24කදීම සුවිද්‍යා සංඛ්‍යක් ජනතාව අමා මහ නිවනට පත් වුණා අනාගතයේ බලවදාළ සරුවඥන් වහන්සේ මහා කරුණාවෙන්ම සුවාසූදාසක් ධර්මස්කන්ධය දේශනා කොට වදාලා අන්තිම වරට පරිනිර්වාණ මාර්ගයේ වැඩෙන්නගෙන මහා කරුණාවෙන් මහා සංඝයාට ආවාද දීලා උදාසී අපනර්භව සංඛ්‍යාත අනුපාදිතේ පරිනිර්වාණ ධාතියම අමා මහ නිවන් පුරේ වැඩියා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණේ දීපත් වෙන සීපත් වෙන වාරයක් පාදා දෝක් මුදුනේ සබා ගඳ නමස්කාර කිරීමට අපට භක්ත්‍යාදර ගෞරවය පහළ වන්නේ උනාසේ පැවැත්වූ කරුණාසේවයේ තියෙන උදාරත්වය නිසායි. එනිසා අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැවැත්වූ මහා කරුණා සමාපත්තිය සිහිපත් කරමින් සෑමදාම අලුයම් කාලේ මොහොතක් කරුණා භාවනා වඩන්න පුරුදු වෙන්න ඕන. හැමදාම සංඥාවේ මොහොත කරුණා භාවනා වඩන්න අපි පුරුදු වෙන්න ඕන. මේ කරුණා භාවනා වැඩිමේදී අපට අවදාරි මහා මාර්ගික වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනා කොට වදාළ සතරමඟ සතර ඵල පිළිවෙලින් සිදුවෙන සාන්ත අමා මහ නිවන සාදා ගැනීමට ඒකාන්තයෙන් වාසනාවන්ත වෙනවා. මාත්‍රකාතරන් දෙදෙන සූත්‍ර පාඨය තුල සත්‍යසාධාන ඥාන අතර සතරවන්න වූ මහා කරුණා සමාපatti ඥානය සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඉතා විස්තරාත්මකව පරිසම්බිදා මග්ගපාණී දේශනා කරලා තියෙනවා. අරුණු අසූ නමයක් වශයෙන් දක්වා ඇති මේ මහා කරුණා සමාපatti ඥානය සවිස්තරව දක්වනවා නම් පැය තුනක් හතරක් අපට අවශ්‍ය වෙනවා. නමුත් මේ බණ පිළිපේ තවත් ධර්ම දේශනා කීපයකට සමන් දෙන්න විශේෂයෙන් බලාපොරොත්තු ගන්නේ ඒ දේශනාවන් ඉදිරිපත් ආව අවස්ථාව ලබා දෙන්නේ අපි මේ කරුණා සමාපත්තිය මහා කරුණා සමාපත්තිය පිළිබඳ සංක්ෂිප්ත ධර්ම කතාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. සතමන් තථාගතයන් මහා කරුණා සමාපත්තිය ඥාන. තථාගතයන් වහන්සේගේ මහා කරුණා සමාපත්තිය නම් ඥානේ නම් පවරේද. බෞද්ධේ යාකාරී පත්තන්දානං බුද්ධානං භගවන්තානං සත්තේතු මහා කරුණා උපමතේ බොහෝ ආකාරයෙන් මෙනෙහි කරන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාට සත්‍යං කෙරේ මහා කරුණාව පහළ වෙනවා. ආදිත්තෝ ලෝක සංනිවාසෝති සත්සංකානං බුද්ධානං භගවන්තානං සත්‍යේතු මහා කරුණාක්කමති. එන්න පළමුවෙනි මහා කරුණා සමාපත්තියේ සමවැදීමේ අරමුණ. ආදිත්තෝ ලෝක සංනිවාසෝ ලෝක සංනිවාසෝ කියන්නේ මෙතන ලෝක සත්‍යයට නමක්. ලෝක කියන්නේ කවුද කුමක්ද? පච්චයේ සංසාරීයති ලුද්ධති සලුද්ධති ති ලෝකෝ හේතු ප්‍රත්‍යංගේ සකසෙන හේතු ප්‍රත්‍යංගේ සත්‍යල කැටි කැටි දිවි දිවි නැති වෙ යන සංස්කාර සාපේක තමයි ලෝකය කියලා කියන්නේ. ඒ මේ ලෝකයෙන් අයත් දලිය සියලුම සත්‍යෝද බුද්ධලෝද ලෝක සංනිවාස නමින් හඳුන්වනවා. ඒ මේ ලෝක සත්‍යය ආදිස්සෝ ඉන්නෙන් දරනවා. ඒ ලෝක සත්‍යය ගින්නෙන් දැවෙනවා. ඒ ගින්න නිවාස මාර කවද ඉන්නේ? ඒ ගින්න නිවාස මාජිනපත් වෙන්න ඕනේ කියලා මහා කරුණා සමාපත්තියේ සමාදින. කුයත්තෝ ලෝක සංනිවාසෝ ඒ ලෝක සංනිවාසය ලෝක සත්‍යය නිරන්තරයෙන් අතරක් නෑර දුක නිදීමේ පීඩාවකින් ඉන්නවා. කුයත්තෝ කියන්නේ උත්සාහයෙන් දුකට පිළියම් කරනවා. උදේ අවදි උදයක් පටන් නැවත නිින්දට යනතුරු නිරන්තරයෙන් මේ දුකට පිළියම් කිරීමේ විශාල ව්‍යායාමයකදී සිටිනවා. දවල් කාලේ ජීගෙන දිලෙනවා රාත්‍රී කාලේ දුමනවා කියලා කුඹකක් ගැන උපමාවක් දෙන්න තුන් අහලා ඇති. රාත්‍රී කාලේ දුන් දානවා කියන්නේ හිත කෙරෙන්න තියෙන වැඩ ගැන නිතරම විතරක කරනවා රාත්‍රී කාලේ. උදේ අවදි උදයන් පටන් මේ විතරක කලාව කරුණු සම්බන්ධව මා ද්වේෂෙන් ආයාසයෙන් උත්සාහයෙන් දවස ගෙවනවා දුකට පිළියම් කරන. දත්ම දිනවා, මූණ සෝදනවා, ඇඳුම් අදිනවා, ශරීර ප්‍රතිජාග්‍රණය කරනවා, වතුර නානවා, දේතන් හදනවා, කෑම බීම උයනවා, පියනවා, ලිපගිනි මොලවනවා, මිඳුල් අමදිනවා, ඇඳුම් සෝදනවා, වෙනත් වෙනත් කටු තුල යෙදෙනවා, හරක් බලනවා, ගොවිතැන් කරන්න යනවා, වෙනදාම් කරන්න යනවා, එම නැත්නම් බර උස්සන් යනවා, වාහන පදවන්න යනවා දවස පුරාම මේ කරන කටයුතු මොනවාද? ක්‍රීඩාවෙන් කියන විදිහට ඒ මහත් උත්සාහයෙන් දුකට පිළියම් කිරීමක් නේද? දවස පුරාම කරන්නේ දුකට පිළියම් කිරීම නේද? දුකට පිළියම් කිරීමේ විශාල ව්‍යායාමයක මේ සත්‍යය යෙදී සිටිනවා. අමෝ මේ සත්‍යයට මේ දුකට පිළිත වෙන්න වෙන කවුද ඉන්නේ මම පිළිතවන්නට ඕනේ කියලා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාව සමවදිනවා. භයාතෝ ලෝක සංවාදෝ මේ ලෝක සංවාදේවත් ලෝක සත්‍යය නිරන්තරයෙන් ජරා මරණයන්ට පවරලා තියෙනවා. උපන් දාපකන් ජරා මරණයන්ට පවරලා තියෙනවා. හරියට මරණ ඝාතකයක් වාගේ. බලවත් ආදාපරාද කාරයෙකුට ආවල් දවස් ආවල් කලදී ආවල් විනාඩිය කෙල්ලා මරන්න ඕනේ කියලා දීමක් කළා තියෙනවා වාගේ. මේ ලෝක සත්‍ය උපන් දවසේම ජරාවට මරණයට සතු වෙලා ඉන්නවා. ජරාව මරණයට සීකාරය වෙනවා. මෙන්න මේක ගැන කෙනෙකුට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය සමාදිනවා. උන්වහන්සේ ප්‍රතිපන්නෝ ලෝක සංවාදෝ මේ ලෝක සත්‍ය වැරදි මාර්ගයකට පිළිකඩ ගමන් කරනවා. නිවන් මඟට පිළිකඩ ගමන් කරන්නේ නැහැ. නරක ආදී යන පාර ගමන් කරනවා. පිරිසං අපාය යන පාර ගමන් කරනවා. ප්‍රේත අපාය යන පාර ගමන් කරනවා. පිටසක්කල යන පාර ගමන් කරනවා. ඊටත් තවත් යන පාරේ ගමන් කරනවා සාතිදෙනේ දේවත්වයේ යන පාරේ ගමන් කරනවා විද්‍යා දෘෂ්ටි විද්‍යා සංකල්පාදී විද්‍යා මාර්ගයෙන් ගමන් කරනවා ආවාදයක් කළත් ඒක නොලදින් තමයි පිළිගන්නේ පරිමාර්ගයෙන් නිවැරදි මාර්ගයෙන් නෙමෙයි පිළිගන්නේ බලස්තරවත්යේ බණේ වැරදි පැත්තක් පමණයි බලන්නේ හොඳ පැත්ත බලන්නේ නැති පැත්තෙන් ජීවත් වෙනවා කොයි තැනක් වෙනත් වැරදි දෙයක් කරනවා පෙර ගාමක් වෙනත් වැරදි දෙයක් කරනවා හැකියාවක් කළක් වැරදි කර හැකියාව කරනවා ජීවත් වෙන පිටින්ම අදාළ ජීවිතාවකට හරවගෙන ජීවත් වෙනවා මෙන්න වැරදි මාර්ගයේ ගමන් කිරීම ඒ නිසා ලෝක සත්‍ය ජරා මරණ ආදී දුකෙන් කෙලෙනවා මේ සත්‍ය වැරදි මාර්ගයෙන් ගොඩගෙන නිවැරදි මාර්ගයට යවන්නට මා ඉදිරිපත් වූ යා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පරිමාව සමාදිනවා උපනීත ලෝකවත් මේ ලෝකත්‍ය උපන්නදා තමයි ජරාමරණයට අකීවන යනවා. ඉතනියට යන කර්මවල ලැබෙනවා. වන් වදක නිස්සාරයට ගෙන යන හරකෙකු සබන සබන ජීවරස්වාසා නගතරස්වානේ සමීපයට වගේ. එවැගේම ඉල්ලාවරත් නිවනතල මුදුක රද කල්පෙකු සබන ජීවරස්වාසා ඔහුගේ මරණය සමීප වෙන්න වගේ. ඉතින් එදා පසන් විනාශයෙන් විනාශයෙන් සම්පූර්ණයෙන් සම්පූර්ණ සිද්ධාන්තයෙන් සිද්ධාන්තයෙන් මේ ආත්ම භාවය කරා මරණ විට ඇතිගෙන යනවා. ඒ තරම් මන්දනද මොකක් පිටතන වේද? බැලුවා අපලට අත්ේන අත්ේට ගා ලබා ලොකු කලක් ආවේ උක්ලාන්තයකට පත්තරේ අත්‍යන්තතර ජීවිතයක් ගෙවලා දුන්නාවට බාහිරලා ජීවත් වෙනවා මොහොත මාර්ගෙන් ජීවිත වෙන්නේ නැහැ කියන එක ලෝකුරා බුදුරජාණන් වහන්සේ නෙමෙයි පෙරමනේ මහා කරුණාව සමාදිනවා සත්පාල මහරහතන් වහන්සේගේ ඕරම් රහිතමා පස්සාදලක් යාවා ඒ පස්සාදලේදී රත්නපාල මහරහතන් වහන්සේ නිදුරක් දෙන්නේ දාන කරුණාවක් ඉස්සනියෙති ලෝකෝ අත්මෝ අකාමෝ ලෝකෝ අත්තිතරෝ අත්මෝ ලෝකෝ සම්බ්‍රාහ්මණ ගණනීය රූපෝ ලෝකෝ අත්තිතෝ සංඛාරා అలాగే ඉන්ද්‍රිය සංකප්පය ගැන කියනවාද? දැන් ස්වාමීන් වහන්සේ වාසිතේ විශේෂයේ කර්ම වාසිතේ ඉතිවන්තයෙන් වගමට සුදුම කාර්යයක් දෙනවා. ආදර කරනගේ කරණ ගාදා කතා කරන්න මට පුළුවන් කුමේ කාර්යය තිබුණා. ඒ කාලේ මම ඉතිවන්තයෙන් වාසි. නමුත් දැන් අයහන්නේ කන්නේ කතා කරන්නත් හරියට කතාවක් වෙනස් වෙලා අත්මා මෙවුනනවා අත්මා උපෝම අවසන් වෙලා අය මුගන් තෝර තැනගෙන කියදෙන්නේ එවාගේම නැගිට්ටාම වාඩි වෙන්නද වාඩුණාම නැගිටින්නද ඉඳා ගන්නාම නැගිටින්නද මේ හැම ආකාරයකින් මම දැන් අපල දුබල වෙලා තාම අපේ ජීවිතයක් ආශය වෙනවා මාර්ගයේ මෙලකයි ලෝකුරා ජීවිතයන් වාස්තරා උත්තරී භෝකෝ අසු උපන්නලෝක සත්‍ය උපස්සාරණ ජරා මරණ විචාරය කියලා යනවා ඒවගේ මාරක දැන් ඔබතුමාගේ වාතාවරණය අසුවන්න යම් නිදානකට රෝගයක් වෙන්නේ නැද්ද කියලා වාතාවරණයක් ඒ වාතාවරණය විනාශයක් නැතිවෙන්න බෑ අසාකරන්න බෑ නිදි ගන්නවා වේදනාවෙන් මා පිළිදෙනවා ඒ වෙලාවකදී නෑදානෝ දුදාරෝ අලෙක බඳුන්න ඉතේ කුරාන් වේලන රටේට දෙන්නගෙන සුබ වෙනවා මේ දැක්ක බාරජේ වෙලාවෙ කියන්නේ අනේ දරුවෝ අනේ යක්ෂය, අනේ නාංගිය, අනේ මේ වේදනාව ටික ටික අරගන්න, බෙදා ගන්න. මට මේ වේදනාවෙන් ටිකක් හලකුමක් නැදෙන්න මේ වේදනාව ටික ටික බෙදා ගන්න කියලා මේක දැක්ක වේදනාව. නාගවාමීට බෙදා ගන්න කාටවත් දැන් අම්ම එක දෙකෙන්න ඕනේ. මානද ඉන්නේ මේ කාලේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ වදාළ අසංගෝ ලෝකෝ අනිත්‍යරෝ. ඒ ලෝක සත්‍යයන් පිටත් නැහැ. සමාකල කර්මයේ විපාක සමාන විඳින්න ඕනේ. තමන්ගේ පංචස්කන්ධයට තමන්ම විදිහට දෙන දෙනෙක් හේතුක වේ බෙදා ගන්න කලෙන්නේ තමන් කරගත්ත කර විපාක තමන්ම විදිහට ඕන එනිසා සමාන සමාවක් නෑ අනාගතයි අතරමයි කියන එක පහදා දුන්නා අත්කෝ ලෝකෝ සම්ප්‍රාය ගමනියෙන් කියන මොකද කියලා සමාධිය කියන්නේ ඉවත්නේ කියන ලක්ෂණ ගාන යනවා මානසිකව උගතුනා මේ පත්‍රයක රාජධානයක හදකම් කරන දැන් වාස අවුවා යවති කාටකදාගේ මරණ ධ්‍යාන අයන මේ රජ කෙදරම රජ කුමරෙක් වෙලා උපදිනවද ඥානවාමී මමුකින් කර්මාරූපෝ කොයරියයි මගේ දායාදකෝ මේ අනිකාරකත්වයි ඒක තමයි මහරජ බුදුරජාණන් වහන්සේ වදාළේ මගේ මගේ මගේ කියන සියල්ල වක්තර දාලා යන්න වෙනවා මගේ කියලා කිව්වක් නෑ ඒ බව උන්වහන්සේ පහදා දුන්නා ඌලෝ ලෝකෝ අනිත්‍යෝ සංනාදානෝ කියන්නේ මාරක දැන් ඔබ මේ ගුරුරාට අධිපතිව රාජ්‍ය කරනවා නේද? ඔබේ හිතේ ඉතරේ නැගිටින දිශාවෙන් ඇවිල්ලා කියනවා දෙවියන් වහන්සේ ආවල් ප්‍රදේශයේ නැගිටින ප්‍රදේශයේ ඉන්න සාත්‍රීක රාජධානියක් නැත්නම් ඇත්තේ වාදයක් වගේ බොහොම ලේසියෙන් අල්ලගන්න පුළුවන්. ඒක මොකද කරන්නේ? එමය මං කියන්නේ ඒකත් කරගන්න. දකුණු දිශාවෙන්, වම් දිශාවෙන්, උතුරු දිශාවෙන් මොකද එතන එතන වල කිව්වොත් මම කාණ පහදී ඒවට මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ ඒවත් නිදි කරගන්නවා නම් මේ රාත්‍රිය ඉස්සාව කරගන්න. මානසික මේ විදියට රත්වල් අයකට ලායක සම්පලා කියලා එක වාරයක බක්කල හයක් අනුභව කරනවා. එක වාරයක ඔබම හයක් හරිදෙනවා. එක වාරයක අදෝස් සම්පල හයක් දරා ගන්නවාද? එක වාරයක හයක් හයක් නිදා ගන්නවාද? නෑ නේද? එහෙමනම් ඒක දුක්ඛ සත්‍යයට පිළියම් කරමිනේ ආභාවයේ සඳහා එක රටකේ සීමාව එක රටකේ කාර්යයෙන් නැතුව රටවල් හයක් අයිති කරගන්න යුතුයි මාත්‍රිකාට අත්‍යන්ත කරනිකා නේද සුත්‍රාවට වාහිකා නේද දෙන්නේ මේකයි ලෝක සත්‍යය සංඝවද යකන්තිලා මුක්තියක් නැතුව ජීවත් වෙනවා කියන්නේ කියන එක පහදා දුන්නා සෝත්‍රා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේකක් දාන්නේ කරන්නේ මහා කරුණා සමාපත්තිය සමාදිනවා අතවලෝ ලෝක සංවිවාදෝ ලෝක කර්තාන ආරක්ෂා වෙන්න කලක් නැහැ ආරක්ෂා වෙන්න කලක් නැහැ කලන කියනවා මේ සංකාර බද බන්දන ඒක නිසා ලෝක කර්තාන ආරක්ෂාවක් නැහැ කියන කාරණේ දීපත් කරමින් ආශිර්වාද සුදුරජානන් වහන්සේ මහා කරුණා අලේනෝ ලෝක සංවිවාදෝ ලෝකසත්‍යයට සැකකින්ද කරත් ලෝකසාන්තියද ගල් ගෝරේකවත් පර්වත ගෝරේකවත් ආදේව ආභූදේව සැකකින්ද කරත් නෑ සමාකල කර්මයේ විපාක තමන් විඳින්න ඕනේ තමන් ගොඩනගාගත්ත පංචස්කන්ධ දුක තමන් විඳින්න ඕනේ ඒක නිසා ලෝකසත්‍යයට ආරක්ෂා ස්ථානයක් නෑ සැකකින්ද ස්ථානයක් නෑ කියන එක තීකත් කරමින් මහා කරුණා සමාපත්තිය සමාදිනවා අසරණෝ ලෝක සංනිවාසෝ මේ ලෝක සත්‍ය පරම අසරණ සත්‍යයෙන් ආශය කරනවා තමන්ටෙන භය සංසිඳවා ගන්නත් නෑ අනුන්ටෙන භයක් සංසිඳවන්න සමර්ථකම දෙන්නේ ඒක නිසා අසරණයි ලෝක සත්‍ය අසරණේ භූතෝ ලෝක සංනිවාසෝ උපදින මේ ලෝක සත්‍ය අසරණයි උපදින තමාර තමා පිටක් නැති හැටේ උත්පන්නා ඒ උපත් හතරන ජීවිතය හතරන ජීවන හතරන කරුණව යනවා හතරටම මේ සංසාර කාංකාරී හා මෙහා හරිතරනවා කියන එක ඉහිපත් කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය සමාදිනවා දැන් මෙතන කරුණ 12ක් කියවන උද්දතෝ නෝපමාවක සංජෝ මේ ලෝක සත්‍ය අනුගතක ගණන් කරනවා වාගේ ජල කාලකට ගාමකයක් යනවා වාගේ සංතලයෙන් වාසය කරනවා සංකුම් මනසඥා අකාමකාරී සිතින් වාසය කරනවා උද්දච්චයෙන් විසිරුණු සිතින් වාසය කරනවා දහස් මුදුනේ ගන්ධ කොටියක් තුනමින් විසිරෙන්න වාගේ නිරන්තරයෙන් විසිරුණු සිතින් වාසය කරනවා මේ විසිරුණු සිත්ත්‍යා වූ සත්‍යාගමා පිහිට වෙන්න ඕනි කියලා මහා කරුණාවට සමාදිනවා සසල්ලෝ ලෝක සංනිවාසෝ විද්දෝ කුකුසල්ලේදී මේ ලෝක සත්‍ය අපගේ ඇදිනීගෙන වාසය කරනවා කාම රාග කන්න, දෝෂ කන්න, මෝහ කන්න, මාන කන්න, දිත්‍ති කන්න, විලේද කන්න, දුක්ඛරිත කන්න කියලා මුල් જાති හතක් මේ සත්‍ය සංතාන වල ගැදීගෙන තියෙනවා. උල් හතකින් හැමිනේ ගත්ත මේ සත්‍යයේ ඒ උල් ගලවන්න මාන දෙන කෙනෙක් නැහැ කියලා මහා කරුණා සමාපත්තියේ සමාදිනවා. අවිජ්ජන්දකාරවරණෝ ලෝක සංනිවාසෝ කිලේශ පංජර පක්ඛිතෝ මේ ලෝක සත්‍ය අවිද්‍යාවෙන් කනාන්දකාරයේ කිලීගෙන වාසය කරනවා. ප්‍රේතන නැති මහා නැදිරියකට කොටු වෙලා වාසය කරනවා. මේ අවිද්‍යාන්දකාරයේ හිමක් නෙමේ සිටින ලෝක සත්‍යයක මාර්ග වෙන ආලෝකයේ දෙන්න කෙනෙක් නැහැ කියලා මහා කරුණා සමාපත්තිය සමාදිනවා. අවිද්‍යාගතෝ ලෝක සංනිවාසෝ අන්නභූතෝ පරිවඩක්ඛෝ සංඛා කුලක ජාතෝ කුලා කුණ්ඩික ජාතෝ මුංජ භගවති භූතෝ මේ ලෝක සත්‍ය අවිද්‍යාවට ඇතුල් වෙලා වාසය කරනවා. හරියට විදිවටක සත්‍යයේ ජීවත් වෙන වාගේ අවිද්‍යාවෙන් හටලී වාසය කරනවා. නූල් හැරයක් මීයකු විසින් අවුල් කරන නූල් හැරයක් වාගේ අවුලෙන් අවුලට සත්‍යයේ සිටිනවා. වඩු කුඹු කූඩුවක කැඳි අවුලෙන් අවුලට පත්ලා තියෙන වාගේ කුණා අවුලෙන් මේ සත්‍ය අන්තෝජත පරිජත වෙලා වාසය කරනවා. මේ තත්ත්වයට මාන වෙන පිළිද වෙන්න කෙනෙක් නැහැ කියලා මහා කරුණාට සමවදිනවා. අවිජ්ජා විස දෝෂ සංනිත්ව ලෝක සංනිවාසෝ කිලේශ කලලි භූතෝති. මේ ලෝක සත්‍ය අවිජ්ජා නැමැති කිස දෝෂයෙන් ඇලීගෙන පැවරීගෙන වාසය කරනවා. කෙලෙස් නැමැති කලන්වලින් කෙලෙස් මඩෙන් මේ සත්‍ය එදීගෙන වාසය කරනවා. මෝහම පිටේ නැටෝනි කියලා මහා කරුණා සමාපත්තියේ සමාදිනවා. දැන් මෙතන කරුණු වාක්‍ය උනා කියලා දැන් 17යි. ආපදෝක මෝහ ජඨා ජක්ඛෝ ලෝක සංනිවාසෝ මේ ලෝක සත්‍ය රාග මෝහ භාග දෝෂ මෝහ කියන මහා ජඨාවකින් ජඨලිලා වාසය කරනවා. මොන්ගේ මේ ජඨ ඥානයට තථාගතයන් වහන්සේ වෙන කෙනෙක් නැහැ කියලා මහා කරුණා සමාපත්තිය සමාදිනවා. සංඝා සංඝාත පටිමුක්ඛෝ ලෝක සංනිවාසෝ මේ ලෝකනාත්‍යා කුණාලෙන් දරු කඳක දැකීගෙන වාසය කරනවා. රාජාමනාලේ කලහයට දෙනවා දරු කඳේ දඬුවම. අද කාලේ දරු කඳේ දන්නේ නැතත් ඒ කාලේ දරු කඳේ ගහන දින ගණන් සතිගණන් කියලා කුජලා ඉක්මවනවා. ඒ වගේ කුණාලෙන්දී දරු කඳේ ගහන ඉන්නවා මේ සත්‍යා මොහොතමා පිළිදෙන්න ඕනේ. කන්නා ගානේ නොත්තෝ ලෝක සන්නිවාසෝ වතුරක් දෙක් වතුරන් චෝකට ජලක් ගන්නවා කියන තෘෂ්ණාව නැති ජලකාල ජඩවි යට වෙලා ඉන්නවා මේ ලෝක සත්‍යය. සංඝා සෝතේන විජ්ජති ලෝක සංනිවාසෝ ගංගාවකට වැටු අතරමේ වාදිනේ ලෝක සත්‍ය කුණාරගතිවා ගංගාවේ හැඩපාරේ පාවෙනවා. සංඝා සංයෝජනයේ සංයුක්තෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍යාමේ කුණාරගතිවා ධර්මකින් සංයෝජනයේ සංසාරේ දැල්වීගෙන සිටිනවා. සංනාන්තේ අනුසතෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය උත්සාහනදීමා අනුසය හතකින් දැඩිලෙස කෙලෙස් වලින් වාසය කරනවා අන්නා සංසාරයෙන් සංසප්පති ලෝක සංනිවාසෝ මේ ලෝක සත්‍ය අඥානදීමා කැළීමකින් සැලෙමින් වාසය කරනවා සංහා පරිලායන පරිලායන ලෝක සංනිවාසෝ ලෝකඥා දුක්නාරණ මහා සාහිමින් දැඩදෙනී වාසය කරනවා මේ සත්‍යයට මහා රජීත වෙන්නේ කෙනෙක් නෑ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය සමාදිනවා ඉති ජානේන ඉති සංඝාත සතිමුක්ඛෝ ලෝක සංනිවාසෝ මේ ලෝක සත්‍ය මිත්‍යා දෘෂ්ටි නැති දඩකඩක ගැනීමන වාසය කරනවා ඉති ජානේන උත්තෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍යා විචින මෙත්තේ ජලකට යටනේ වාසය කරනවා. නිත්‍ය සංයෝජනයේ සංයුක්තෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍යාවින්නමෙති සංයෝජනයෙන් ගදී වාසය කරනවා. නිත්‍ය සෝතේන හුයති ලෝක සංනිවාසෝ ලෝක සත්‍යාවින්නමෙති මහා කඩපාරක අතුරු දාගෙන යනවා. දිට්ඨානුසේ නංසතෝ ලෝක සංනිවාසෝ අප්‍රේණ වශයෙන් සත්‍යමත් වාදපත් වූ දෘෂ්ටියකින් ලෝක සත්‍ය යඳීගෙන වාසය කරනවා චිත්ත සංතාපේන සංතප්පති ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය දෘෂ්ණවති මහා දාහයකින් දැඩමින් වාසය කරනවා චිත්ත පරිණායන පරිණායක ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය දෘෂ්ණිමති මහා දලින්නකින් දලිතලී වාසය කරනවා මේ ලෝක සත්‍යයට මා පින්කලිය යුතුයි කියා මහා කරුණා සමාපත්තියට සමවදිනවා ජාත්‍ය අනුගතෝ ලෝක සංනිවාසෝ මේ ලෝක සත්‍ය ජාති නැමැති දුකින් අනුගමන කරනවා ජාති ජරාය අනන්තෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය ජරාවෙන් ගැලවීගෙන වාසය කරනවා යාදින අභිභූතෝ ලෝක සංනිවාසෝ ලෝක සංඥා ව්‍යාපයෙන් නැග ගණන ජීවාසය කරනවා මරණේ ලබ්බාත ලෝක සංනිවාසෝ ලෝක සංඥා මරණයෙන් විනාශ ජීවාසය කරනවා දුක්ඛේ ප්‍රතිච්ඡිත ලෝක සංනිවාසෝ ලෝක සංඥා විනාශ දුක්ඛේක පිහිටවගෙන වාසය කරනවා කියා එකම්පාදාමිනේ කරමින් ලෝතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවට සමාදිනවා අන්නාය උද්දිතෝ ලෝක සංනිවාසෝ මේ ලෝකේ අඥා කුස්නා නැමැති ඇලෙත් එළිදීගෙන වාසය කරනවා. ඇඳුම් නෙල්ලන්න ජවන් වල තියෙනවා නාම දන්ත කියලා අත්දල වලින් එහෙම නැත්නම් මුවාන් වලින් දෙල්ලනකන් තියෙනවා ඒ වගේ දෙල්ලියකට මේ කුස්නාවෙන් වාසය කරනවා. ජරා පාතාක පරිච්ඡිද්දෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍යා ජරා නැති මහා පවරකින් රැකීගෙන වාසය කරනවා මත්පාදේන පරිච්ඡිද්දෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍යා මරණය නැති මේ මහා ආශයකට දැවී වාසය කරනවා මහා බන්ධන සත්ත්වෝ ලෝක සංනිවාසෝ මේ ලෝක සත්‍ය මහා බඳුන් හතකින් බැඳීගෙන වාසය කරනවා රාග බන්ධනය දෝෂ බන්ධනය මෝහ බන්ධනය මාන්න බන්ධනය චිත්ත බන්ධනය ක්ලේශ බන්ධනය දුෂ්චරිත බන්ධනය කියන මහා බඳුන් හතකින් දැඩිගෙන වාසය කරනවා මේ ගතුන් දහත් මාර්ගයෙන් කෙනෙක් නෑ කියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවට සමාදිනවා මහා බන්ධන බද්දු මහා සම්මාද ප්‍රතිපන්න ලෝක සංනිවාසෝ මේ ලෝක සත්‍ය මහා සම්මාදයකට පත්‍ය වාසය කරනවා මහා පරිබෝධයෙන් පරිබුද්ධ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය මහා පරිබෝධයෙන් පරිබුද්ධ වෙනවා වාසය කරනවා මහා ප්‍රසාදේ පතිතෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය මහා සංසාර ප්‍රපාතේක නැතිගෙන වාසය කරනවා මහා සංසාර සංසාර පතිතෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය මහා කාන්තාරේක රැකීගෙන වාසය කරනවා මහා සංසාර ප්‍රතිපන්නෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය මහා සංසාරේක ගමන් කරමින් වාසය කරනවා මහා විදුක්ඛේ සම්පරිවර්තේ ලෝක සංනිවාසෝ සංසාර විදුක්කේක මේ ලෝක සත්‍යහා මහා පෙරණි පෙරණි වාසය කරනවා මහා පරිපේ පරිපන්නෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය සංසාරයේ කෙලෙස් නැමැති මහා මනෝගෝරෝ එළියගෙන වාසය කරනවා මේ ලෝක සත්‍ය ප්‍රමාණ වෙන පිහිට වෙන්නේ කෙනෙක් නැව නේද කියා මහා කරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තිය සමවදිනවා අම්බාතෝ ලෝක සංනිවාසෝ මේ ලෝක සත්‍යය ජරාමින් ව්‍යාපින් මරණින් අභිභවනයේදී බැඳීගෙන වාසය කරනවා ඕන්න පිහිටෙන්න මහර වෙන කෙනෙක් නෑ කියා මහා කරුණාවට සමාදිනවා ආදිත්‍ය ලෝක සංනිවාසෝ කාමගක්ඛින දෝසක්ඛින මොහක්ඛින ජාත්‍ය ජරාය මරණේන සෝකේහි පරිදේවේ දුක්ඛේහි දෝමනසේ උපායති සත්නත්‍යං නත්තඤ්ඤෝ කෝචි නිබ්බාපේ තාඤ්ඤතර මයාදී මේ ලෝක සත්‍යයේ පොරොත්ම ආගින්නකින් දැරීගෙන වාසය කරනවා. රාගකින්ෙන්, දෝෂකින්ෙන්, මෝහකින්ෙන්, ජාතිකින්ෙන්, ජරාකින්ෙන්, ජාතිකින්ෙන්, මරණකින්ෙන්, ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුපාය අසුචිනවලින් නෑදාවල් දෙකේ නිරන්තරයෙන් දැරි දැරි දැරි දැරි වාසය කරනවා. මේ මහා දුක් ඉන්දරෙන් දැවෙන්නා වූ කෙලස් ඉන්දරෙන් දැවෙන්නා වූ මොවුන්ට නිවීමක් සලසා දෙන්න මාර්ග වෙන කෙනෙක් නෑ නේද කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවද සමාදිනවා. උන්නීතකෝ ලෝක සංනිවාසෝ අඤ්ඤති නිත්‍ය මතානෝ පස්ස ධම්මෝ සක්කරෝති. වදේත නියමුණාවෝ කුජ්ජනේකෝ සමාගේ කර්මානුරූපව සමාකල ආදාපරාදේ අනුරූපව වද විදින්නා මේ ලෝක සත්‍ය උපන්දාපතං වද විදිනවා. උපන්දාපතං හුස්ම ගන්නවා එළනවා. පණ්ඩාපකං අත්පා නමනා දිගාරිනා ඉරියව් මාරු කරනවා. උපන්දාපකං කැමැදීම ගන්න වෙනවා. උපන්දාපිකං කෙලෙසම් සොටු මල මූත්‍ර නිසන්දනේ වෙනවා. උපන්දාපක සීතල උණුසුම විඳින්න වෙනවා. උපන්දාපිකං මසුනඳුරු නැතිමඳුරු අවශ්‍යතිලං විසකොළු සර්පාදීන් ස්පර්ශ විඳින්න වෙනවා. උපන්දාපිකං සාපිපාකාපික දුකටපත් වෙන්න වෙනවා. උපන්දාපකං ආසතිතෙන සුන්දස කිතේනේ රෝගයන්ට මුහුණ පාන්න වෙනවා. ඒ වාගේ අනේක අප්‍රමාණ වද වේදනාවන්ට මුහුණ පාමින් ලෝක සත්‍ය විශාල දුකෙන් පෙළෙනවා මෝට පිට වෙන්න මහර වෙන කෙනෙක් නැහැ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාට සමාදිනවා සත්‍ය බන්ධන බද්දෝ ලෝක සංනිවාසෝ ආඝාතන පක්ෂපක්ෂිතෝ මේ ලෝක සත්‍ය සමාකල වරදෙන් ගැඳීගෙන දඬුවමක් නිදින්න වද කණ්ඩායමට ගෙනියනු ලබමින් සිටිනවා උපන් දහසකම් මේ මඩපස්සේ කියන්නේ මරණ ස්ථානයේ කියන්නේ මෝ මේ බන්ධනෙන් මුදවන්න සමන් වාසිය වෙන කෙනෙක් නැහැ කියලා තරකමය මහා කරුණාවට සමාදිනවා අනාතෝ ලෝක සංනිවාසෝ පරම සාපඤ්ඤක්ඛත්ෝ මේ ලෝක සත්‍ය අතිශයින්ම අනාතයි පරම කරුණාවට ලක්ු වරමුණක් වෙනවා මේ ලෝක සත්‍ය මොහොතම පිහිට වෙන්නට ඕනි කියලා මහා කරුණාවට සමාදිනවා දුක්ඛාවිතුන්නෝ ලෝක සංනිවාසෝ චිරවත්තම් ජීවිතෝ අනරාග දීර්ඝ සංසාරේ අනේක දුක්ඛයන්ගෙන් පීඩා විඳින මේ සත්‍යයට වෙන පිහිට වෙන කෙනෙක් නැහැ කියලා මහා කරුණාව සමාදිනවා. රජිතෝ ලෝක සංනිවාසෝ නිච්ඡම්පුපාදිතෝ මේ ලෝක සත්‍ය අනුස්නාදී ක්ලේශයන්ගෙන් කිදු වෙලා වාසය කරනවා දුන වතුර විපාකෙද පානය කරන්න හදේ තව තවත් මේ තෘෂ්ණා විපාකෙන් විපාකිතලා වාසය කරනවා මොවුන්ට මා පිහිට වෙන්න තෝරේ ගියා මහා කරුණාවට සමාදිනවා. අන්ධෝ ලෝක සංනිවාසෝ අසක්කෝ මේ ලෝක සත්‍ය අන්ධයි. ඇසක් නැහැ පේන්නේ, මෙලොව පේන්නේ, පරලොව පේන්නේ, කුසල අකුසල පේන්නේ, හොඳ නරක පේන්නේ, කර්ම විපාක පේන්නේ, හේතු ඵල පේන්නේ, මෙලොව පරලොව පේන්නේ නැහැ. මේ විදිහේ නොතනින අන්ධ ජීවිතයක්, අන්ධ කූට ජීවිතයක් මේ ලෝක සත්‍යයක් ගෙවන්නේ මොවුන්ට අහපා ගන්නට මාර්ගණ කෙනෙක් නැහැ කියලා මහා කරුණාවෙන් සමාදිනවා. අසනිත්‍යෝ ලෝක සංනිවාසෝ අසනිත්‍යෝ ලෝක සංනිවාසෝ අපරිණායකෝති. මේ ලෝක සත්‍ය උපතින් සුදුනක් අසරිතදී සම්පූර්ණයෙන් අසංගිරලා ගියා. එවාදීම සමාගේ කනවල සංගල්ලන්න කෙනෙක් නැතුව වගේ මේ සංසාර ගමනේ මෙන්න මේකයි හරි මාර්ගය මේකයි වැරදි මාර්ගය කියලා පෙන්වන්න පිටුවෙක් නැති බව අතරදව අපරිණායකව සංචාරී හා මෙහා ජරා මරණ ආදී දුකෙන් ජීදාන දුකෙන් වාසය කරනවා මොහොත පිළිදෙන්න තෝරන කියලා මහා කරුණාට සමාදිනවා කුණාක ප්‍රතිපන්නෝ ලෝක කන්නාස අනුසාකරද්දෝ තත් නත්තන්නෝ කෝ චාරිපතං ආනිතාන් අතර මයාති මේ ලෝක සත්‍ය වර්ගී මාර්ගයට ගමන් කරනවා ආර්ය මාර්ගයෙන් ඉවත් වෙලා වාසය කරනවා ඒ ආර්ය මාර්ගයෙන් කවුද වෙන ගන්නේ මහා වෙන කෙනෙක් නෑ නේද කියලා මහා කරුණාට සමාදිනවා මහෝග පස්සන්ත ලෝක සංඝාතෝ මේ ලෝක සත්‍ය ක්ලේශ භෝගයන්ට දැකගෙන වාසය කරනවා කාමෝග භවෝග විච්ඡෝග අවිජ්ජා ඕග කියන මේ සතර බා ඕකයෙන් දෙලන මේ සත්‍යයට ඕකෙන් ඉදිරි කරවන්නේ සමංගාන්තයර වෙන කෙනෙක් නෑ කියලා මහා කරුණාට සමාදිනවා දිහි දිට්ඨිගතේ පරිත්‍ත ලෝක සංවාදෝ සාකත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය කියන මහා භයානක දෘෂ්ටි දෙකේ මේ ලෝක සත්‍ය අතරමං විවාසය කරනවා ඊහි දුක්ඛරිතේ විපතිකන්න ලෝක සංවාදෝ ලෝක සත්‍ය දුක්ඛරිත තුනකින් නමක ගමන් කරනවා මා දුක්ඛරිත වා දුක්ඛරිත මනෝ දුක්ඛරිත කියන දුක්ඛරිත තුනකින් නමකකින් වාසය කරනවා චතෝ යෝගයෙන් යුක්තෝ ලෝක සංවාදෝ චතුයෝග යෝජිතෝ කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග කියන සතර යෝගයෙන් මේ ලෝක සත්‍යය දැකීගෙන වාසය කරන්නේ සංසිද්ධ ලෝක සංනිවාතෝ අවිජ්ජා කායග්‍රන්ථ ව්‍යාපාද කායග්‍රන්ථ ඉදං සත්‍යාවිනිමේත කායග්‍රන්ථ සීලපත සරාමාත කායග්‍රන්ථ කිය මේ කායග්‍රන්ථ හතරෙන් මේ ලෝක සත්‍යය ගැට ගැනීම වාසය කරනවා ගති උපාදාන උපාදීය ලෝක සංනිවාතෝ කාමෝපාදාන, චිත්තෝපාදාන, අත්වාදෝපාදාන, සීලබ්බතෝපාදාන කියන උපාදාන හතරකින් මේ ලෝක සත්‍ය ගැටිව ජන සංසාරේ ගැටිගෙන වාසය කරනවා. කන්දගති සමාරෝධෝ ලෝක සංනිවාසෝ මේ ගිරස්ථානියෝටි ගතිය, මනුස්ස ගතිය, දේව ගතිය කියන පංච ගතියක පමණක් මේ සත්‍ය ගමන් කරනවා. පංචේ නීවරණේ උත්තර ලෝක සංනිවාසෝ ඒ ලෝක සත්‍ය පංච නීවරණයන්ගෙන් දැකීගෙන ආවරණය වීගෙන වාසය කරනවා. පංචේ කාම ගුණේ රත්ති ලෝක සංනිවාතෝ පංච කාම ගුණයෙන් ඇලීගෙන දැලීගෙන දෙලීගෙන පැටලීගෙන එල්ලීගෙන මේ ලෝක සත්‍ය වාසය කරනවා. ඒ විවාද මූලයේ ජීවිත ලෝක සංනිවාතෝ මේ ලෝක සත්‍ය විවාද මූල කර්ම හයකින් විතරම විවාද කර කර සංසාරයේ දික් කර ගන්නවා. ඒ දික්කගතේ පරිසුතෝ ලෝක සංනිවාතෝ ලෝක සත්‍ය දෘෂ්ටි හයක වතනේ වාසය කරනවා ආවරණේ වාසය කරනවා මේ සංඝාතාවේ රත්ති ලෝක සංවාසෝ ලෝක සත්‍ය තෘෂ්ණා හයක ඇලියගෙන දැලියගෙන දෙලියගෙන පැටලියගෙන වාසය කරනවා සත්‍යමානේ උන්නතෝ ලෝක සංවාසෝ ලෝක සත්‍ය සත්‍යවිද මාන්නේකින් උන්නත වේලා උඩඟු වේලා වාසය කරනවා සත්‍ය සංයෝජනේ සංයුක්තෝ ලෝක සංවාසෝ සංයෝග හතකින් සංයෝජන හතකින් දැලීගෙන ලෝක සත්‍ය වාසය කරනවා. අතේ අනුසේ අනුසක ලෝක සංනිවාසෝ අප්‍රේණ වශයෙන් සත්‍යමත් බාටපත් වූ කෙලෙස් හතකින් දැලීගෙන ලෝක සත්‍ය වාසය කරනවා. අතේ ලෝක ධම්මේ සම්පරිවර්තිත ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය අතලෝ ධාමකින් සම්පාදන වී පෙරලි පෙරලි වාසය කරනවා. අතේ මිච්ඡත්තේ නියාතෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය මිච්ඡත්ත මාර්ග හතක ගමන් කරනවා. අත්තේ පුරුෂ දෝෂේ දුක්ඛ ලෝක සංවාදෝ ලෝක සත්‍ය පුරුෂ දෝෂ අතෙන් දිනුක නිවාසය කරනවා නවය ආඝාත වස්තු ආඝාතෝ ලෝක සංවාදෝ ලෝක සත්‍ය නව ආඝාත වස්තුවේ සජීවන වාසය කරනවා නවය සංඝා මූලකේ ධම්මේ රාජ්‍ය ලෝක සංවාදෝ ඒ ලෝක සත්‍ය පුත්‍රා මූලක ධර්ම නමේක ඇලීගෙන දැලීගෙන දෙලීගෙන පැතලීගෙන මුලා වේගෙන ගැටලීගෙන වාසය කරනවා නවවිද මානෙන් උන්නතෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය නවාකාර මාන්නයෙන් උඩඟුලේ වාසය කරනවා දසයි ආඝාතවත් ආඝාතෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය දස ආඝාතවත් යතිගෙන දැනගෙන වාසය කරනවා දසයි දිලේසවත් කිලිස්සක ලෝක සංනිවාසෝ ක්ලේශවත් දායකමේ ලෝක සත්‍ය පිළිතුරේ පිළිතුරේ අතිශය වාසය කරනවා දතේ සංයෝජනේ සංයුක්තෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය දත සංයෝජනේ කියන දැඳීගෙන සංසාරේ දැඳීගෙන වාසය කරනා දතේ අකුසල කම්මපත්‍රේ සමන්නාගතෝ ලෝක සංනිවාසෝ ලෝක සත්‍ය දසකුසලයෙන් සමන්නාගතෝ වාසය කරනවා දතේ නිත්‍යත්‍යේ නියාතෝ ලෝක සංනිවාසෝ විචක්ක ධර්ම 10 කින් මේ ලෝක සත්‍ය හරිදි මාර්ගයේ ගමන් කරනවා දතේ චිත්තගතේ පරිත්‍තෝ ලෝක සංවාදෝ දතවත්තාය දතවත්තා නිත්‍යෝ නිච්ඡමන්නාගතෝ ලෝක සංවාදෝ ලෝක සත්‍ය දතවත්තා මිත්‍යාපිච්ඡේදයෙන් යුක්තෝ වාසය කරනවා දතවත්තාය අන්තග්ගායිකා නිත්‍යා සමන්නාගතෝ ලෝක සංවාදෝ ලෝක සත්‍ය අන්තග්‍රාහක දෘෂ්ටි 10කින් ගදීගෙන වාසය කරනවා ද්වාසත්‍ය නිත්‍යගතේ පරිත්‍තෝ ලෝක සංවාදෝ මේ ලෝක සත්‍යය දෙකක් මිත්‍යා දෘෂ්ටියෙන් ආවරණය වී වාසය කරනවා නැදපවක් නැදලාගෙන වාසය කරනවා වැළඳීගෙන වාසය කරනවා අත්සද තණ්හා පපංච සතේ පපංච ලෝක සංනිවාදෝ මේ ලෝක සත්‍යය 108 ආකාරයෙන් තෘෂ්ණා පපංචයේ ප්‍රපංච දෙවිලා වාසය කරනවා අහංකම්මි තින්නෝ ලෝකෝච අකින්නෝ අහංකම්මි මුක්ඛෝ ලෝකෝච අමුක්ඛෝ අහංකම්මි සන්තෝ ලෝකෝච අදන්තෝ ආන්තම්මි සන්තෝ ලෝකෝච අසන්තෝ ආන්තම්මි අත්නත්තෝ ලෝකෝච අනත්තෝ අහංකම්මි පරිනිබ්බුතෝ ලෝකෝච අපරිනිබ්බුතෝ භවමි පාහං සිල්ලෝ තාරේතුම් මුත්තෝ මෝචේතුම් දත්තෝ ධමේතුම් සන්තෝ සමේතුම් අත්නත්තෝ අත්තාපේතුම් පරිනිබ්බුතෝ පරිවේත පරිනිබ්බාපේතුම් තී සංකානම් බුද්ධානම් භගවන්තානම් සත්‍යේතු මහා කරුණා කුණදී මනවනාය සංකාර සංකාරයෙන් සංකාර සාගරයෙන් එතර වුණා. මම සියලු දුක්ඛයන් අත මිදුණා. මම ඉන්ද්‍රියන් দমনය කළා. මම කෙලෙසුන් සංසිඳවා ගත්තා. මම පරම අත්දැකීමට පත් වුණා. මම ක්ලේශ පරිනිර්වාණය කළා. මම සංසාරයෙන් එතර වී සිටගෙන අන්න සංසාරයෙන් එතර කරවන්නට සමර්ථයි. මම සියලු දුක්ඛයන් සියලු කෙලෙසුන්ගෙන් මිදී සිටගෙන අන්නට මුදවන්නට සමර්ථයි. මම ඉන්ද්‍රියන් দমনය කරගත් බැවින් අන්නාපිට দমনය කරවීමට සමර්ථයි. මම කෙලෙසුන් සංසිදේව බැවින් අන්නාපිට සංසිදීමට සමර්ථයි. මම පරමාත්මයෙහිදපත් වූ බැවින් අන්නාපිට අත්‍යන්ත ලබා ගැනීමට සමර්ථයි. ක්ලේශ පරිනිර්වාණය කළ බැවින් අන්නාපිට ක්ලේශ පරිනිර්වාණය සලසා ගැනීමට සමර්ථයි. යා මේ විදිහට අනේකාකාරී කලකන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවිසි කෝට්ලක් වාරයක් මහා කරුණාද සමාධිය වදාරනවා. ඉදා සදාගතස්ස මහා කරුණා සමාපත්තිය ඥානයි. මෙන්න මේ කියලාගේ 89 ආකාරයෙන් පමණක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානය කියා ධර්මසේනාධිපති පිටාරිය පුත්‍ර භාරතන් වහන්සේ මහා කරුණා සමාපatti දේශනාව නිමාව විනාකොට වදාළා මේ දානකණු 89 එකක් එකක් වාදා අපි නැවත නැවත විග්‍රහ කරන භාගදානන් දින ගණනාවක් සති ගණනාවක් මාස ගණනාවක් නමුත් තෝරා බේරා ගන්න තියෙන ධර්ම කරුණ රාජ්‍යයක් මෙතන තියෙනවා මම ආරාධනා කරනවා අපේ මේ ධන පිළිස මේ ධම් කරුණ සියල්ලම කටපාඩම් කරගනිත්වා මේ ධම් කරුණ සියල්ලම නිවැරදිව අවබෝධය කර ගැනීමට සමර්ථ වෙත්වා ඒ සඳහා ධර්ම ශ්‍රවණී කෙරෙත්වා ධර්ම සාකච්ඡා කෙරෙත්වා දහම් පොත්පත් කියන මේ අර්ථාභෝධය සඳහා උත්සාහවන්ත වෙත්වා එතනකින් නොනවති උදේ හවස මොහොතක් බැගින් හරි අරුණා භාවනා වඩත්වා අරුණා සීතල අධ්‍යාත්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණානුභාව බලය අපේ සංකාල නිවාගෙන සලාගෙන දෙවියන් සෑම ලෝකයාගේ කිනිගෙන දරන මේ අදවක් නිවාගෙන සනාගෙන සමදිනාතම අමාමා නිවන් සුව අවබෝධ කරවන්නට මේ බණ පිරිසට වාසනාම් ලැබේවා කියලා මම ආරාධනා කරනවා ප්‍රාර්ථනා කරනවා